තව එක්කෙනෙක් ඉන්නවා කෞශල් කෞශල්‍යා මහත්මිය අවසරයි ස්වාමින් වහන්සේ මට තියෙන මේ තියරි ප්‍රැක්ටිස් අතර පොඩි ප්‍රශ්නයක් මට හිතෙන්නේ ඒ කියන්නේ ස්වාමියා දැන් අපි කියනවනේ මේ දැන් සෝවාන් සෝවාන් මාර්ගයට එනකොට සමහර කෙලෙස් සම්පූර්ණයෙන් කපනවා සමහර ඒවා අපායগামী වෙන ප්‍රමාණයට නැති වෙන්න කපනවා නේ කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඔය දැන් සම්පූර්ණයෙන් කපනවා කියන එක සාමාන්‍යයෙන් තේරෙනවා. අර බාගෙට බාගෙට කියන පොඩ්ඩ අඩු කරනවා කියන එකේ ඕකේ අර මේ මේ විද්‍යාමාන වෙන විදිහ. ඒ කියන්නේ ඇත්තටම ප්‍රැක්ටිස් එකේ මොකද්ද වෙන්නේ? ඒක වෙන්නේ කියන එක ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඔව් එතන වෙන්නේ දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුනනේ සෝවාන් මාර්ගඥානෙන් ප්‍රහාණය වෙන්නේ. එතෙන්දී ප්‍රබලම සාධකය සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය දුරු පස්සේ ඒතරත්තගේ කාමරාග පටිග තියෙනවා. හැබැයි කාමරාග පටිග වඩා බලවත් වෙන්නේ දැඩි වෙන්නේ සක්කාය දිට්ඨිය තියෙන කෙනාට. මේ මම මට මගේ කියන ආත්ම දෘෂ්ටියත් එක්කලා තමයි ක්ලේශයන් බලවත් වෙන එතකොට සක්කාය දිට්ඨිය බිඳුනට පස්සේ අහෝසි වුණාට පස්සේ අර ධර්මතාවම මූලය අහෝසි කරලා නැහැ. අනුශය ධර්මයේ තියෙනවා. අනුශය ධර්මයේ තිබුණා වුණාට ඒවා පරිඋත්ථාන தත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. හැබැයි ව්‍යතික්‍රමන தත්ත්වෙන් අපරාධ කරන මට්ටමකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතනත්තගේ කාමරාගය මතුවෙනවා. සුදුසු සන්දර්භයේදී කියන්නේ තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා කියන තැන කාමරාගේ මතුවෙන්න පුළුවන්. හැබැයි අනුන්ගේ බිරිඳ අනුන්ගේ සැමියා කියන මට්ටමට අපරාධ කරන මට්ටමට ඔහු තුල කාමරාගේ මතුවෙන්නේ නැහැ. ඇයි ඒ සක්කාය දිට්ඨිය දුරු කරලා මෙතන සත්වයේ පුද්ගලයෙක් නැහැ කියන අවබෝධයත් එක්කලා අර අපරාධයක් කරන තැනට යන්නේ නැහැ. හැබැයි තමන්ගේ සැමියා බිරිඳ පිළිබඳව කාමය ඒ තනත්තා තුල රැඳෙන්නට පුළුවන්. අන්න ඒ විදිහේ කතාවක් ඒ කියන්නේ ක්ලේශය බලවත් වෙන්නේ සක්කාය දිට්ඨියත් එක්කලා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණාට පස්සේ සියලුම ක්ලේශයන්ගේ බලය හීන වෙනවා. වැටහුණාද ඒක? වැටුණා ස්වාමීන් වහන්සේ මට හිතුණා ඔබ වහන්සේ අද සාධක තියෙනකොට ඵලය ලැබෙනවා කියන කියන කතාවත් එක්ක මට හිතුනේ ප්‍රඥාව අර යම්කිසි ප්‍රමාණයකට වැඩෙන නිසා ඒකෙන් කන්ට්‍රෝල් වෙනවා වගේද කියලා. එහෙමම නෙමෙයි නේ ස්වාමීන් වහන්සේ. නෑ ඒකෙන් කන්ට්‍රෝල් වෙනවා කියන කිව්වොත් අපිට හැමතිස්සෙම ප්‍රඥාව අවදි කරගන්න වෙනවා. එහෙම එකක් නෙමෙයි. අතන මූලය නැසලා නිසා ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට මෙහෙම ගන්නකො දැන් ඔන්න මුදුන් මුල සහිත ගහක යම්කිසි කෙනෙක් මුදුන් මුල කපනවා. දැන් අනිත් මුල් ටික තියෙනවා. දැන් ඒ ගහ මැරෙන්නේ නැහැ. පෝෂණය වෙනවා. හැබැයි මුදුන් මුල තියෙනකොට තිබිච්ච හයිය නැහැ දැන්. ඒ මට්ටමට සීග්‍රයෙන් වැඩෙන්නේ නැහැ. දැන් එතකොට නිකන් අර බොන්සායි වගේ ඔහෙ ඔහෙ තියෙනවා. මැරෙන්නේත් නැහැ. අන්න වගේ වැඩක් වෙන්නේ නැතන. හොඳම තේරුණා ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං පැහැදිලි කිරීමට. තරන්සන්න